සුදු මොරමල් පිපිලා සද්ද කර බඹරු ඒ වග අඬාලා ඉතින් දනිත් ලොව සමටම බෙදාලා යන්නම් බඹරු දුක් නැසිවිලි කියාලා වැට බඩ ශ්‍රී ලංකාවේ ජන සංගීතය පිළිබඳ විමසීමේදී එයට දීර්ඝකාලීන ඓතිහාසික පදනමක් පවතී. සංගීතය පිළිබඳ විමසීමේදී එය මානවයාගේ පරිණාමයත් සමග ඈතට දිව යන්නකි. මුලින්ම ධ්වනිය ඔස්සේ ධ්වනි අනුකරණය නැතහොත් කටින් සතුන්ගේ හඬවල් උපයෝගී කරගනිමින් සතුන් දඩයම් කරන ලදී. මෙම ධ්වනිය විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නා ලදී. එනම් sannivedanaya ආහාර සොයා ගැනීම වැනි කාර්යයන් සඳහා මිනිසා විසින් ධ්වනි උත්පාදකයන් ලෙස පරිසරය ඇති සත්ව සාධක ඇටකැබලි පාෂාණ පතුරු යොදාගෙන ඒ හරහා සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන්නට විය. මෙසේ විවිධ වූ සාධක හා ක්‍රියාමාර්ග ඔස්සේ ක්‍රමක්‍රමයෙන් මිනිස් ශිෂ්ටාචාරයේද විකාශනය විය. මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූයේ යම් දිනකද එදා සිට මේ දක්වා සංගීත පරිණාමයේද සිදුවන්නට විය. ගැමි ජනතාවගේ ජීවන රටාව පදනම් කරගනිමින් ඒහා බැඳී පවතින එක් ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ජනකවිය හැඳින්විය හැකිය. ඔවුන්ගේ දෛනික ජීවන රටාව හැඩගැසුනේ රිද්මයානුකූලවය. ඔවුන් ජීවත් වූයේ පරිසරය හා බැඳුණු සබහාදාමත් සමගය. ඔවුන් ඉර හඳ, අවුව වැස්ස, හෙනහඬ වැනි සබහාදාමේ සිදුවීම් යථාර්ථයෙන් තේරුම් ගැනීමට අපොහොසත් විය. ඔවුන් විශ්වාස කරන ලද්දේ ජන ජීවිතය සැපවත් කිරීමට සුභාදාමේ ඇති වස්තුන්ගෙන් කිසියම් බලපෑමක් ඇති බව පමණි. එෙහිදී ඔවුන් ගහකොළ ඉරහඳ වැනි වස්තුන් වන්දනා කරන ලදී. වැස්සවලහක දෙවියන්, සඳ දෙවියන්, පොළොව දෙවියන්, මහේකාන්තවාදී වූ දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමත් කන්නලව් කිරීමත් සිදු කරන ලදී. තවද අදෘශ්‍යමාන විවිධ යකුන් හා භූතයින්ටද වැඳුම් පිදුම් කරන ලදී. දෙවියන්ට යකුන්ට යාග හෝම වැදුම් පිළිවෙත් ලෙඩ රෝග දුරවන බව ඔවුන්ගේ විශ්වාසය විය. මෙසේ මොවුන් කන්නලව් කළේ සිත් පිනවන ආකාරයෙනි. කන්නලව් નિરાයාසින්ම ඇද බැඳ ලෙලවා කෙරෙන ගායනක් බවට පත්විය. එසේම රිද්මයානුකූලව නිර්මාණය වේ හඬ උස්පාත් කරමින් ගැමියන් විසින් ගායන ලද කියමන් නාද වර්ණ සංයෝගයෙන් විචිත්‍රවත්ව එමකින් ගායන ක්‍රමයක් නැත්නම් ගායන ශෛලියක් බිහිවන්නට විය. සිංහලයන්ගේ ජාතික අනන්‍යතාව සහිත මිහිරි ලෙස හඬ හැසිරවීමේ ශිල්පීය කුසලතාවක් ඔවුන් නොදැනුවත්වම ජනගායනා තුලින් ප්‍රකාශනයටපත් විය. මෙලෙස ගායනා කරන ලද ගැමි කවි පසු කාලයකදී ජනතාව අතර භාවිතයට පත් වූයේ ජනගීත වශයෙනි. ගුවන්විදුලියට ජනකී හඳුන්වා දී ඇත්තේ කොළඹ යුනිවර්සිටි කොලෙජයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ගරු රමුක්වැල්ලේ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ විසින්ය. තමන් වහන්සේ ඒවා ඉදිරිපත් කළ පමණක් නොව තවත් දක්ෂ ගායකයෙකු වන ඌරාපොළ කිරිබණ්ඩා මහතාව ගුවන්විදුලියට හඳුන්වා දුන්නේය. කිරිබණ්ඩා මහතාගේ ජනගායන ඇසු ගුවන්විදුලි ශ්‍රාවකීන් එවකට ජනගාන ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙනමින් ඉල්ලීම් කළේය. වර්ෂ 1935 දී ලංකාවේ අභාවයට යමින් තිබූ ජනගේ සංරක්ෂණය කිරීම මැනවයි එවක බලධාරීන් යෝජනා කළේය. ඒ සඳහා කොමිටියක්ද පත් කරන ලදී. 1936 දී තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මහා බ්‍රිතාන්‍යයෙන් තැටිගත කිරීමේ යන්ත්‍රයක් මිලදී ගත්තේය. මෙම යන්ත්‍රයෙන් විවිධ පුද්ගලයන් සහ අවස්ථාවන් වල පටිගත කිරීම සිදු කළේය. 1938 අගෝස්තු 23 වෙනිදා BBC සේවය මගින් එලෙස පටිගත කළ නුවර පෙරහර ප්‍රචාරය කළේය. මෙලෙස ගුවන්විදුලියේ මැදිහත් වීමෙන් ආරම්භ වූ ලංකාවේ ජනගී පරීක්ෂණ කාර්ය විවිධ කාලපරාසයන් තුල විවිධ පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් ඉදිරියට ගලාගෙන ගියේය. 1940 දී ජී.පී. මලසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව SLB කපුකුටුව මුදලින්දු ඒ.ඊ. E අධිකාරම් ෂර්ලිඩා සිල්වා, දේවර් සූරිසේන හා ඩී.පී. ජයසේකර නැමැති විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්විය. වසර 8ක් වැනි දීර්ඝ කාලයක් මෙම කොමිටිය සිය කාර්යයන් විවිධ අභියෝග මැද අනලස්ව ඉටු කළ අතර ඊට දුර්ලභ ජනගායනා හා නාදමාලා ජාතියට සංරක්ෂණය කර දෙන්නට ඔවුන් සමත් විය. කෞතුකගය අධ්‍යාපනය හා රසස්වාදයේ පිණිස ජනගායනා හා ජනනාදමාලා 3324කට ඒකරාශි කළේය. නමුත් පසුකාලීනව ඒටත් වූ ඉරණම ඊතරම් සතුටු විය හැකි එකක් නොවිනේ. 1950 වන විට එම තැටි 324න් භාවිතයට සුදුසු තැටි ලෙස ඉතිරි වූයේ තැටි 223ක් පමණි. ලංකා ගුවන් විදුලියේ මැදිහත් වීමෙන් ජනගායනා හා ජනනාදමාලා සංරක්ෂණය කිරීමේ පළමු පරිච්ඡේදය එලෙස නිමාවටපත් විය. ඉන්දියාවට තායාදකලා ගුවන්විදුලිය හා ලංකාවේ සංගීත කලාව අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමකි. එය එකිනෙක වෙන්කොට හඳුනා ගැනීමට බැරි තරම් බද්ධ වී ඇත. ලංකාවේ ජන සංගීතය හා ජන ගායනාද වෙනත් පෙරදිග හා බටහිර සංගීතය පිළිබඳ දැනුම හා රසය මෙරට ප්‍රජාවට ලබා දීමට ගුවන්විදුලිය ආරම්භයේ සිටම මැදිහත් විය. 1970 පෙබරවාරි මාසදී ගුවන්විදුලි සංගීත පරීක්ෂණාංශයක් පිහිටුවන්නේ ගුවන්විදුලි සංගීතයේ දියුණු කිරීම සඳහා පත්කරන ලද සංවර්ධන කමිටුවක නිර්දේශ මතයි. මෙම සංගීත පරීක්ෂණාංශයේ ප්‍රධානීය ලෙස පත්කරන්නේ සංගීත ගුරුවරයෙක්ව සිටි ඉන්දියාවේ ශාන්ති නිකේතනින් සංගීත උපාධියලත් සංගීතවේදියෙකි. ඔහු අන් කිසිවෙක් නොව අද ගුවන්විදුලි කොරිඩෝවේ ඇවිද යන නිර්මාණවේදියාය. ඔහු සීද එස් කුලතිලකයන්ය. එදස්නසේ විසිහයේ දෙසැම්බර් දා හතරවන දින අම්බලංගොඩ පොල්වත්ත සඳමැදුර නිවසේදී උපතලද සීදෙස් කුලතිලක පොල්වත්ත බෞද්ධ පිරිමි විද්‍යාලෙන් ප්‍රාථමික අධ්‍යාපනයද අම්බලංගුඩ ධර්මාශෝක විද්‍යාලෙන් උසස් අධ්‍යාපනයද ලැබිය. ඉහළ උසස් විභාග සමත් වූ ඔහු 1948 දී ගුරු සේවයට එක්විය. ඔහුගේ මුල්ම පත්වීම තෙල්දිනි මහාවිද්‍යාලයට. සංගීතය පිළිබඳ කුඩා කල සිටම ඔහු උනන්දුවෙන් පසු අතර අම්බලංගුඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ පාසල් ගායන කණ්ඩායමේ සමාජිකෙක් ලෙසද කටයුතු කළේය. එවක ලංකාවේ ප්‍රකට සංගීතඥයෙකු වූ ආනන්ද සමරකෝන් මහතා යටතේද මෙම පාසල් ගායක කණ්ඩායම පුහුණු වීම ලබා ඇත. මේ ප්‍රවීණ සංගීතවේදී සීදෙස් කුලතිලක මහතා. අම්මා අපි ඉස්කෝල යන කාලේදී අපිට ගීත උගන්වන්නා ආනන්ද සමරකෝන් මහත්මයා. ධර්මසෝක විද්‍යාලයේ. ඒ කාලේ තමයි මුලින්ම ඉතින් අපේ කලා රසි ටිකක් ඇවිස්සුනේ. 1940 ගණන් වල. ඉතින් ඒ කාලේ 44 43 වගේ වර්ෂවල ආවේ. අත් වශයෙන් මුලින්ම කලා රසය ඇවිස්සුනේ ඒ කාලේ තමයි. මුලින්ම චිත්‍රකර්ම ක්ෂේත්‍රයට ගියේ මම. දැන් අධ්‍යාපනය අවසන් කළා මම චිත්‍රකර්ම ගුරුවරයෙක් වශයෙන් නෙගී මුලින්ම ගියේ තෙරදෙනි මහත්යාට චිත්‍රකර්ම ගුරුවරයෙක් වශයෙන්. ඒ පාර නුගෝල මධ්‍ය මහාවිද්‍යාලයට නුගෝල හිටපු ඇමතිතුමා මාව ගත්තා එතන. ඊයේ නුගෝල මහත්මයා. හැබැයි එතන මම සුළු කාලයක් හිටියේ ඊට පස්සේ මම ඉන්දියාවට ගියා. ඉතින් ඊට පස්සෙත් මට අර සමර්කෝන්ගේ ගීතවල අගේ පස්සේ තමයි තේරුනේ මට. කෙසේ වෙතත් කුලතිලකයන්ගේ සිතේ සංගීතය පිළිබඳ නොතිත් ආශාව දිනින් දින වැඩින්නට විය. සිය ගුරු වෘත්තියට తాවකාලික විරාමයක් ලබා දුන් ඔහු 1952 දී ඉන්දියාව බලා පිටත්ව යන්නේ පෙරදිග සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය. ඔය ශාන්තිනිකේතන ඇත්ත වශයෙන්ම මේ ඇත්ත වශයෙන්ම ඊටාත්ම අපේ සිංහල පෙරදිග කෙනෙකුට ඊටාත්ම අගනා තනක් හිතන්නේ. මොකද මේ පුහු ආටෝපය සම්පූර්ණයෙන් එතන කිසිම කෙනෙකුට නැහැ. දැන් ඉංග්‍රීසි ජාතික මහත්තුරු හිටියා. එතකොට ජර්මන් ජාතික මහත්තුරු හිටියා. ඊජිප්ෂන් ඊජිප්ත් මේ මිසර ජාතික මේ කාන්තාවන් හිටියා. ඒ කිසි කෙනෙකුට දැන් ඒ ඒ එතන අඳින ඇඳුම් තමයි අඳින්නේ. පන්තියකට යනකොට සපත්තු සෙරප්පු ගලවලා අඳින්න ඕනේ. බොහොම මහ පුදුම ලිහිල් ජීවිතයක් තියෙන සම්තනක එතනදී. චාන්ස් ස්ථීර බවකුත් එනවා එතනට. සමකාලීන හිටියා දැන් ජීවතුන් අතර ඉන්න කාණ්ඩේ අපගේ මකුළුණ මහත්තයාට පස්සේ අපි මකුළුණ මහත්තයා එතකොට ඇවිල්ලා දැන් ඉන්නවා අපිත් එක්ක ඉගෙනත් කාණ්ඩේ ඉන්නවා ලයිනල් අල්ගම් මහත්මයා අනිල් මෙහෙරිපැන්න මහත්මයා එතකොට විමල් නානානන්දේ කියලා නටුන්වලටගේ මහත්මයෙක් හිටියා. තව චිත්‍රාන්සේ මහත්මයෙක් හිටියා සුසිල් ධර්මසිරි කියලා. එතකොට ශාන්ති දිසානායක මේ ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරපු කෙනෙක්. මෙන්න මේ වගේ මහත්තුරු කීප දෙනෙක් හිටියා එතන. ඒවි පොඩි අප්පහම කියලා දැන් ඉන්දියාවේ ඉන්නේ. වසර 4ක් ඉන්දියාවේ ශාන්තිනිකේතනයේ සංගීත අධ්‍යාපනය ලබා 1956 දී සංගීත ඩිප්ලෝමා සහතිකය සමග යලිත් ඔහු මෙරටට පැමිණෙන්නේය. ලංකාවට පැමිණීමෙන් පසු 1958 සිට මීරිකම ගුරු විද්‍යාලයේද 1964 සිට මහරකම ගුරු විද්‍යාලයේද කතිකාචාර්යවරයෙකු ලෙස ඔහු කටයුතු කළේය. සීදිස් කුලතිලකයන්ගේ ජීවන ගමන් මගේ වෙනස්ම සම්දිස්ථානයකට පිවිසෙන්නේ 1970 වර්ෂයේදීය. ගුවන්විදුලියේ සේවයට එක්වන කුලතිලකයන් එම වර්ෂයේම ගුවන්විදුලිය අලුතින් ස්ථාපිත කළ සංගීත පරිශනාංශයේ ප්‍රධානියා ලෙස පත්වීම ලබන්නේය. මහරගම ගුරු විද්‍යාලය අවුරුදු 6 මානක් විතර ඉන්නකොට තමයි මේ තනතුර ආවේ මෙතන ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පරිශනාංශ ප්‍රධානියා කියන තනතුර. නේවිල් ජයර මහත්මයාගේ කාලේ අවසාන මාස දෙක තුන අතර තමයි ආවේ. මට ඒ පත්තිම් දෙකක් ආවා එක දවසෙම. එකක් ආවා මේ බණ්ඩාරවල සංගීත පරීක්ෂක ධුරය. අමාත්‍යංශය අධ්‍යාපන මතය. අනිත් එක මේක. මම ඒකට ගියේ නෑ. ඒකට මම එතන ලේකම්තුමාට ලියලා ඔය ප්‍රේමදාස උඩුගම් මහත්මයා හිටියේ එතුමාට මම ලිව්වා මට එන්න දෙයක් නෑ. මම තනතුරක් තියෙනවා. මම මේකට යනවා කියලා තමයි මෙතෙන්ට ආවේ. ජනගායනා හා වාදන පටිගත කිරීම, ඒවා එක්රැස් කිරීම විශේෂ සංරක්ෂණ පුස්තකාලයක් ගොඩනැගීම, පටිගත කළ දෑ විශ්ලේෂණය කොට පරේක්ෂණ වාර්තා නිකුත් කිරීම ඔහුට පැවරුණු රාජකාරිය විය. එමින්ම පරේක්ෂණාශ්‍රින් වැඩසටහන් නිර්මාණය කිරීමද ප්‍රමුඛ කාර්යයක් විය. සිවිස් කුලතිලකන් ප්‍රමුඛ කණ්ඩායම විසින් 1970 සිට 1977 දක්වා කාලය තුල ලංකාවේ විවිධ මධ්‍යස්ථාන 80කදී දුර්ලභ ගණයේ වාදන හා ගායන කොටස් 3000ක් පමණ පටිගත කර ඇත. ලෝකේ වෙනත් සංගීත පරීක්ෂණ ආයතන සමගද සීදෙස් කුලතිලක මහතා ප්‍රමුඛ මෙම අංශය සම්බන්ධතා ඇති කරගත්තේය. ඒවායේ සංගීත විද්වතුන් කීප දෙනෙකුම මෙම අංශයට පැමිණ අංශය කටයුතු පිළිබඳ ප්‍රශංසාත්මකව සටහන් තබා ගොස් ඇත. මේ අතර ජර්මනි කොලොන් විශ්වවිද්‍යාලයේ මානව සංගීත පීඨයේ මහාචාර්ය කුකර්ට්ස්ද ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ටනබේ සූරිච් විශ්වවිද්‍යාලයේ ආචාර්ය වුල්ෆ් ග්‍රෑන්ඩ් ලාබේ සහ විශ්ව ජනවේද විද්වතෙකු වන දෙබෙන් බට්ටාචාර්යද වෙතේ. බටහිර ජර්මනියේ ඩාඩ් ආයතනයේ ඇරුමක් අනුව යුරෝපයේ සංගීත පරීක්ෂණ ආයතනවල කෙටිකාලීන අධ්‍යයනයක් සඳහා පරීක්ෂණාංශයේ අධිපති කුලතිලක මහතා 1974 වර්ෂයේ ජර්මනිය, ඕලන්දේ සහ බෙල්ජියම යන රටවලට ගියේය. මෙම චාරිකාවේදී ඔහු බර්ලිනේ නිදහස් විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ දේශනද පවත්වා ඇත. බර්ලින් කෞතුකාගාරය මගින් එම දේශන මුද්‍රණයට පමණවා තිබේ. අග්නිදිග ආසියාතික ගැමිලෑන් සංගීතය චීන සහ පර්සියානු සංගීතය ගැනද පරීක්ෂණාත්මක වැඩසටහන් නිෂ්පාදනය කිරීමට හැකි වූයේ මෙම චාරිකාවේ ප්‍රතිඵලයක් වශයෙනි. අද ජන සංගීත පරීක්ෂණ වැඩසටහන සකස් වී ඇත්තේ අඳුර පෑම යන මාතෘකාව උඩයි. අමෝ ඉදිරිපත් කරන්නේ සීඩේස් කුලතිලක. අඳුර පෑම. ඕකත් ගීතයක්ද? ඕක කිසිම අර්ථයක් නැති අඳෝනාවක් නේ. ජන සංගීත පරිශනාංශයේ තියෙන පටිවලට එකතු කරගෙන ඇති අඳුර පෑම. වලට සවන් දුන් සමහර මගේ මිත්‍රයන් මෙන්න මේ විදිහේ දේවල් කියනවා. ලංකාවේ සමහර පළාත්වල වෙල්වල හරක් දක්වන විටයි මෙම අඳුර පෑම කරන්නේ. එය බොහොම ඈතට ඈතට ඇසෙනසේ කරන කෑගැහිල්ලක් නිසා බොහෝ අය හිතනවා ඒක අඳුනාවක් කියලා. ඒකට ගීතයක් කියලා කියන්න මැලුවෙනවා. නොයෙකුත් විචිත්‍ර ගීත හා සංගීත කණ්ඩවලට සවන් දී ඇති ඔබ මෙම අඳුර පෑමේ වැදගත් සංගීතමය ලක්ෂණ ගැඹ්‍යත එක්ව පුදුම වෙනවා. ඒ ගීතයක් වශයෙන් ගණන් ගත හැකි දෙයක්ද? වචන කිසි දෙයක් නැහැ සමහර අඳුර පෑම් වල. නමුත් ජනගී එකතු කිරීමට මාගේ සෑම මධ්‍යස්ථානයකින්ම අන්ධහැර පෑම්ද එකතු කර ගැනීමට මම සැලකිලිමත් වුණා. ලංකාව පුරාම සංගීතය බෙදා හරින ගුවන් විදුලිය වැනි ආයතනයකින් විත් මෙම කිසිම අර්ථයක් නැති අන්ධහැර පෑම් පටිගත කරන විට අවට බලා සිටි නොයෙකුත් දෙනා දෙනාට එය හාස්‍ය ජනක දෙයක් වුණා. ඒ අයගේ සිනාව මම බොහොම අමාරුවෙන් නවත්වාගත්තේ. එහෙත් පටිගත කිරීම සඳහා එය ඉදිරිපත් කරන ගොවියාට නම් ඔහුගේ අඳුහැරය ඉතා වැදගත් දෙයක්. සමහර විට සමහර ගායකයන්ගෙන් ගොවියන්ගෙන් අපට ගන්ට ලැබුණේ අඳුහැර පෑමක් පමණයි. ලංකාවේ මෙම ගායන ක්‍රමය අඳුහැර පෑම නැතිනම් කමත් ඕසේ හීහෑම ආදී වශයෙන් හැඳින්වෙනවා. ඒත් යුරෝපා රටවල මෙය හැඳින්වන්නේ යෝඩ්ලින් යන නමිනුයි. තවත් සමහර රටවල කව් කෝල්ස් නමින් හැඳින්වෙනවා. ඒ කියන්නේ හරකුන්ට අඬ ගැසීමේ ගීත. අන්හැරේ ලංකාවේ මෙන් අනිත් රටවලද ගෑන්නේ සතුන් ගාල් කිරීමටයි. විශේෂයෙන්ම හරකුන් සහ බැටළුවන් විශාල වශයෙන් ඇති කරන රටවල්වල මෙම ගායන ක්‍රමය ප්‍රචලිත ජන ගායන ක්‍රමයක් වශයෙන් පවතිනවා. විශාල තනබිම් වල හරකුන් හෝ බැටළුවන් එකට තබා ගැනීමට අන්හැරේ හුඟක් ප්‍රයෝජනවත් වෙන බව ස්විට්සර්ලන්තයේ යෝඩ්ලින් නැමැති අන්හැර පෑම ගැන දක්වා ඇති සටහන් වල කියවෙනවා. අන්ධහැරය ඇසෙන තෙක් මානේ මානෙන් පිට යෑමට සතුන් උත්සාහ ගන්නේ නැහැ. අන්ධහැරයේ හඬ විශේෂයෙන්ම යෝඩල් ගායන ක්‍රමය පවතින හඬ සතුන්ට හුඟක් ප්‍රිය හඬක්. යෝඩල් නැමැති ගායන ක්‍රමයේ ප්‍රകൃති හා ආරුඪ කරගත් හඬ වශයෙන් හඬ දෙකක් තියෙනවා. ආරුඪ කරගත් හඬ ප්‍රകൃති හඬට වඩා කීප ගුණයකින් උස් වූ හඬක්. සංගීතයේ මිනුම් ක්‍රම අනුව නම් ස්වර සප්තකයේ මිනුම් ක්‍රමය අනුව මනිනවා නම් මෙම ආරුඩ කරගත් හඬ ප්‍රකෘති හඬට වඩා සත්තක 3ක් හෝ 4ක් ඈතින් පිහිටි හඬක්. මෙම සූක්ෂම හඬ හැඳින්වීමට බටහිර සංගීත පද්ධතිවල වෙනම නමක් දීලා තියෙනවා. ඒට කියන්නේ ෆල්සෙටෝ හඬ නැත්නම් ෆල්සෙටෝ ගායන ක්‍රමය කියලායි. උදාහරණයක් වශයෙන් අඬහැරයක පවතින ප්‍රකෘති හා ආරුඪ කරගත් ෆල්සෙටෝ හඬ බලන්න. මේ රුමේනියාවේ අඬහැරයක්. අඳුරවලද එම ආරුඪ කරගත් ෆල්සෙට් නාදය ඉතා සුළු වශයෙන් ක්ෂණික වශයෙන් තියෙනවා. එතරම් දියුණු තත්වයකින් නෙවෙයි. එය බොහෝ විට ඕසයක අවසානයේදී ගැයෙන්නේ. මෙම සිංහල අඳුරයට සමන් දෙන්න. මේ සූක්ෂම නාදය කියන්නේ ෆල්සෙට් නාදය අවශ්‍යයෙන්ම උත්සාහයකින් ගන්නා දෙයක් බව ඔබට බලා ගන්න පුළුවන්. සංගීතයේ පවතින පුදුමාකාර අමුතුම ගායන ක්‍රමයක්. මේ අතර ලංකාවේ පැරණි පෘතුගීසි ග්‍රීක කාපිරි ජනයාගේ ගීත සහ මධ්‍යස්ථන 10කින් පටිවිලටගත් දෙමළ ජනගීතද වෙති. මේ ගායන හා වාදන අලලා ජන සංගීත පරිශ්‍රණයර්ථේ වැඩසටහන් සිය ගණනක් පමණ ඉදිරිපත් කොට ඇත. ඉංග්‍රීසි සේවෙන්ද වැඩසටහන් 100කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කොට තිබේ. ගොන්විදුලි සංස්ථාව මගින් ප්‍රථම වරට නිකුත් කරන ලද වෙළඳ තැටිය හෙළ ජනගී සංගීත පරිශ්‍රණශී නිෂ්පාදනයක් විය. सा Running Yes, I'm ඔබට මිනිස්සෙක් ගොනට එයිද නිවැසුතුන් කිරි අම්මා ඉතිරෙන් වැඩියා දනීද නිවැසුතුන් කිරි අම්මා ඉතිරෙන් වැඩියා දනීද තාන තාන තාන නතම් පිය තාන දාමේ පාසරේ සැදුවා වෙනි කුඹුන්ට පූජා කරන්න සැතරේ උගත් අය සතරත් වල් වල කියන්ට හරි සුගත් අයද සතර රටවල් වෙත ධම්මා ලොවෙන් පඳුරු අය කරන්ත නාසිරේ දුන්නා මට පිළිදෙත් දුරතල් බලන්ත

patu patu patu allah ke nikhi